ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මිනුවන්ගොඩ මුළුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජනීය මිනුවන්ගොඩ ඥානාවාස ස්වාමීන් වහන්සේ Thank you.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 සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි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 ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි නාගමනං සම්පුන්නං ආම බන්ති ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි රය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධේ පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආම බන්තේ සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 සුද්ධී අසුද්ධී පච්චත්තං නාඤ්ඤ මඤ්ඤෝ විසෝධේති තී සාදු සාදු සා කාරුණික සදැහැති පින්වතුනේ ලෝතුරු තථාගත බුදුරජාණන් වහන්සේගේ දහමෙහි උන්වහන්සේ විටක එදිනෙදා සමාජයේ ජීවත් වෙන ඔබට අපිට ජීවිතයේ සරුදය નિසරුදයෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා හරි අපූර්ව දේශනාවක් උපමාවක් ඇසුරෙන් දේශනා කරනවා. ඒ උපමාව තමයි උන්වහන්සේ දේශනා කරන මේ මහ පොළව විවිධ රස වලින් යුක්ත බව. මේ මහ පොළවේ තිත්ත රස තියෙනවා. මේ මහ පොළවේ පැණි රස තියෙනවා. ඒ වගේම මේ මහ පොළවේ විවිධ සැර රසයන් විවිධ රසයන් යුක්තව පවතිනවා. ඔබ ගන්න ආහාර හැම එකකම විවිධ රසයන් තියෙනවා. මේ රසයන් ශාකවලට එකතු වෙලා තියෙන්නේ මහ පොළවේ තියෙන මේ විවිධ අපි අර කියපු රසයන් නිසා. ඊළඟට සමහර ශාක හරි සුවඳයි. සඳුන් ගහ ගත්තාම හරි සුවඳයි. මේ සුවඳ තියෙන්නේ මහ පොළවේමයි. සමහර මල් වර්ග පිපෙනවා මහ පොළවේ හරි දුගඳයි. ඒ දුගඳ තියෙන්නේ මේ මහ පොළවේමයි. සදහැවතුනේ කොහොඹ ඇටයක් කෙනෙක් මේ මහ පොළවේ හිටෙව්වොත් ඒ කොහොඹ ඇටේ කොහොඹ පැලයක් බවට පත් වුනහම කොහොඹ පැලේ මුල් වලින් උරාගන්නේ අර මහ පොළවේ තියෙන තිත්ත රස විතරයි. අපි කොයි තරම් අර කොහොඹ පැලයට පැණිවක් කළත් පැණි රස ಜಾති දැම්මත් කවදාවත් කොහොඹ පැලේ පැණි රස වෙන්නේ නැහැ. තිත්ත රසමයි. ඒක තමයි කොහොඹ පැලේ කොහොඹ බීජයේ ස්වභාවය. ඒ වගේම තමයි සඳුන් පැලයත්. කොයි තරම්නම් දුර්ගන්ධ ද්‍රව්‍යයන් මේ පැලේට එකතු කළත් කොහොඹ පැලේ වගේ තිත්ත වුණා වගේ අනෙක් පැත්තෙන් සඳුන් පැලේ සුවඳ විතරයි මහ පොළවෙන් උරාගන්නේ. තථාගත බුදුහාමුදුරුව තමන්ගේ දහමෙදි දේශනා කරන්නේ ඔබ මම ජීවත් වෙන මේ එදිනෙදා සමාජය ඇතුලේ ඕන තරම් નિසරු දේවල් තියෙනවා. ඒ වගේම සරු දේවලුත් තියෙනවා. ආන් සඳුන් පැලය සුවඳ විතරක් උරා ගන්නවා වගේ ප්‍රඥාවන්තයා සමාජය ඇතුලේ මොනවද තමන්ගේ ජීවිතයට උරා ගන්න ඕනේ? සරුදය පමණක්මයි. සදහැවතුනේ අද දේශනාවේ මාතෘකාව මජ්ක්‍ධිම නිකාය මජ්ක්‍ධිම පඤ්ණාසකේ බ්‍රාහ්මණ වර්ගයේ ධනංජානී කියන සූත්‍ර දේශනාව ඇසුරෙන් මේ සූත්‍රය ඔබට හොයාගෙන කියවන්න පුළුවන් නම් හරි අපූර්ව වටින සූත්‍ර දේශනාවක් අපිට ලැබිලා තියෙන කාලයත් එක්ක සමස්ත සූත්‍රයම සාකච්ඡා කරන්න අපිට ඉඩ ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේ සූත්‍රයේ සාරාංශ කොටගෙන ඒ සූත්‍රය ඇතුලේ තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම අපේ ජීවිතයට ගලප ගන්න පුළුවන් කොයි ආකාරයකද කියන එකයි අද දේශනාව ඇතුලේ අපි සාකච්ඡා කරන්නේ. සදහැවතුනි ශාසනයේ අපිට හම්බෙන හරීම අපූර්ව චරිත කිහිපයක් අතර මහා විශිෂ්ට චරිතයක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහොම කල්යාණ මිත්‍රයෙක්. සාමාන්‍යයෙන් අපි එදිනෙදා පින්කමක් කළාට පස්සේ ඒ පින්කම කරලා අවසානයේදී මේ පිනේ මහිමයෙන් මට සසර පුරාවට කල්යාණ මිත්‍රයව හම්බ වෙන්න කියලා අපි ප්‍රාර්ථනාවක් කරනවානේ. ඉමිනා පුඤ්ඤ කම්මේන කියලා. එතන කල්යාණ මිත්‍රයා හැටියට හඳුන්වන්නේ වෙන කාටවත් නෙවෙයි. නිර්වාණය සාක්ෂාත් කරපු බුදු පසේ බුදු මහරහත මහරහත් කියන මේ උතුමන් වහන්සේලාට සදහැවතුනේ කල්යාණ මිත්‍රයාය කියලා කියන්නේ පැහැදිලිවම අපිව දුගතියෙන් මුදවලා සුගතියට යොමු කරවන කෙනාට ඒ නිසා ජීවිතයේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වනවා හැම මොහොතකම ආන් කල්යාණ මිත්‍ර ඇසුරටම හිත යොමු කරගන්න කියලා කල්යාණ මිත්‍රයන්ම ඇසුර කරන්න කියලා දැන් එහෙම කිව්වහම ඔබට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. අද කාලේ කොහෙන්ද අපි රහතන් වහන්සේලා හොයන්නේ කියලා නේද? ඉන්නවා යයි කියලා අපි හිතන අනුමාන කරන අය තුල පවා සමහරක් දේශනාවන් අහගෙන ඉන්නකොට අපිට සැකමතු වෙනවා ඇත්තටම මේ කෙනා සත්‍ය අවබෝධ කරපු කෙනෙක්ද කියලා. ඒකට මම ඔබට යෝජනාවක් කරන්නම්. විශේෂයෙන් පුද්ගලිකව මේ දේශනාව කරන මම ඒ කල්යාණ මිත්‍රව ඇසුරු කරනවා. බණ පොතෙන්. උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන තොරතුරු ඕන තරම් අපිට ත්‍රිපිටකේ කියවන්න පුළුවන්. උතුම් රාහුල මහරහතන් වහන්සේ ගැන ඕන තරම් ත්‍රිපිටකේ අපිට තොරතුරු කියවගන්න පුළුවන්. තථාගත බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයෙක් විදිහට අපිට ත්‍රිපිටකය ඇසුරෙන් ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ යෝජනාව කරමින් අද දවසේ දේශනාවට අපි අපේ හිත යොමු කරමු. සදහැවතුනි උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒ වගේම කල්යාණ මිත්‍රයෙක්. ඔබ අහලා තියෙන බණ ඇතුලේ ඔබ අහලා ඇති තථාගත බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ උතුම් රහතන් වහන්සේලා නිරන්තරයෙන් කුසලයෙන් යුක්ත මිනිසුන් හොයාගෙන ගිහිල්ලා ඒ අය දුගතියෙන් මුදවපු අවස්ථා ඕන තරම් අපි අහලා තියෙනවා. මේ ධනංජානී කියන සූත්‍රය ඇතුලේ තියෙන මේ වගේ කාරණාවක්. උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ විතක දැනගන්නවා ධනංජානි කියන බමුණා කුසලයෙන් යුක්ත කෙනෙක් එයාට සුගතිගාමී වෙන්න පුළුවන් සසර පිනක් කුසලයක් තියෙන කෙනෙක් හැබැයි එතුමාගේ ප්‍රමාද වූ ජීවිතය නිසා එතුමා දුගතියටපත් වෙන්න පුළුවන් ඒ නිසාම උන්වහන්සේ මහා කරුණාවෙන් දනංජානි බමුණා හොයාගෙන දවසක් උදෑසනම එයාගේ නිවසට වැඩියා එහෙම වැඩි අතරේ උන්වහන්සේ දකිනවා ධනංජානි බමුණා කිරිඩෝමෙන් හිටියේ. සාරිපුත මහරහතන් වහන්සේ වඩිනවා දැකලා ඒ මොහොතේ දෝපු කිරි ටිකක් පිළිගන්නලා ආරාධනා කරනවා මේ කිරි ටික වළඳන්න කියලා. සාරිපුත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා තමන් වහන්සේ පිණ්ඩපාතේ වළඳලා ඉන නිසා ඔබ ඔබගේ කාරණාව කරගෙන එනතුරු මං අර ගහක් යට වාඩි වෙලා ඉන්නම් කියලා. බලන්නකො කොයිතරම් කල්යාණ මිත්‍රයෙක්ද කියලා. එයාගේ වැඩ ටික ඉවර වෙනකන් අච්චර වැඩ තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ එයා එනකන් එයා වෙනුවෙන් බලන් ඉන්නවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නකට මම මේකෙදි උත්තරයක් දෙන්නම්. දවල් වෙනකන් උන්වහන්සේ අර ගහ යට වැඩ හිටියාම ධනංජානි බමුණා එනවා. ඇවිල්ලා උන්වහන්සේත් එක්ක ඔන්න පිළිසඳර කතා කරනවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ධනංජානි බමුණගෙන් බමුණ මොකද වැඩ කටයුතු ඉවරයක් වෙන්නේ නැද්ද ওই ජීවිතේ ඔබ අප්‍රමාදීද ප්‍රමාදීද කියලා ඇහුවා ධනංජානි කියන්නේ මෝඩයෙක් නෙමෙයි බොහොම ප්‍රඥාවන්තයෙක් ඔබ මේ දේශනාව අහලා සූත්‍රය කියවනවා නම් ඔබට ටිකක් වෙලා යයි මේ සාකච්ඡාව තේරුම් ගන්න. ඒතරම් ප්‍රඥාවන්ත වූ සාකච්ඡාවක් තමයි මේ සූත්‍රය ඇතුලේ තියෙන්නේ. මම ඔබට මුලින්ම ප්‍රකාශ කරන්නේ ඒකයි. ඊටාම සුළු කොටසක් අරගෙනයි මේ දේශනාව අද සිද්ධ කරන්නේ කියලා. ඒ වෙලාවේ ධනංජානි බමුණා මේ ප්‍රශ්නයට උත්තරයක් දෙනවා ස්වාමීනි මුගලන් මහ සරියුත් මහරහතන් වහන්සේ මට බොහොම වැඩ කටයුතු අධික කෙනෙක් මගේ මව්පියන්ට සලකන්න ඕනේ මගේ අඹ දරුවෝ ආරක්ෂා කරන්න ඕනේ. දෙවියන් වෙනුවෙන් පුද පූජාවන් කරන්න ඕනේ. ඊළඟට රජය රජුරුවොත් එක්කත් එයා එකතු වෙලා වැඩ කරනවා. මේ වැඩ කටයුතු ටික කරන්නත් ඕනේ. ඊළඟට ඉතින් මම ජීවත් වෙන්න ඕනේ ඒ නිසා අනේ මගේ ජීවිතේ අප්‍රමාදයක් නන්නේ ප්‍රමාදයක්මයි තියෙන්නේ කියලා. දැන් මෙතන ප්‍රමාදය සහ අප්‍රමාදයේ වශයෙන් හඳුන්වන්නේ මොකක්ද කියන එක ධර්ම දේශනා අහලා පුරුදු ඔබට තේරෙන්න ඕනේ. අප්‍රමාදීව කටයුතු කරනවා අය කියලා කියන්නේ එදිනෙදා ජීවිතේ වැඩ ටික නොකර ඉන්න එක නෙමෙයි. ගොඩක් අය මේක වරදවා වටහා ගන්නවා. මේ සූත්‍රයේ බමුණ කියනවා මට අම්මා තාත්තගේ වැඩ තියෙනවා, අඹු දරුවන්ගේ වැඩ තියෙනවා, මගේ වැඩ තියෙනවා. ඊළඟට රජුරුවන්ගේ වැඩ කොටසක් තියෙනවා කරලා දෙන්න. මේ දේශනාව අහගෙන ඉන්න ඔබටත් ඔය වගේ කියන්න කිව්වොත් දවසේ පැය 24 මදි වෙන්න වැඩ තියෙන අය. අපි හැම කෙනෙක්ම එහෙම තමයි. ඒ නිසා මේ දේශනාවන් අහනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ කොයිතරම් වටිනවද වැඩ නැතුව ඉඳ තියනවා නම් කියලා. ඇහුවොත් ඔබ කියන්නේ මට කෝ බණ ටිකක්වත් නිවිය නැහිලි අහන්න වෙලාවක්. සදහැවතුනි මේක වැරදි. සමහරක් වෙලාවට මේ දේශනාවන් කරන මමත් ඔය කියන විදිහට එදිනදා ජීවිතේ කාර්යබහුල කෙනෙක් තමයි. ධර්ම දේශනාවක් සඳහා ආරාධනාවක් ලැබුණ තැනකදී වුණා හතර පහ දිනක් ආරාධනා කළොත් එක්කෙනෙකුගේ තැනකට විතරක් වඩින්න පුළුවන්කම තමයි අපිට තියෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙක් පැවිද්දට එන්න ওই තරම් වැඩ කරන්නද කියලා. උත්තරේ කොහෙන්ද හොයාගන්න ඕනේ මේකට අපි? මම කිව්වේ ඒකයි ඔබට කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න. ඔබට ප්‍රශ්නයක් නැගුණොත් ධර්මයේ සම්බන්ධව අද ඉන්න ස්වාමීන් වහන්සේ නමකකින් එක අහන්න ඒ වගේම ඔබ මේ අහපු බණ හොඳට මතක තියන් හිටියොත් එහෙම අමතක වුණත් මේ සූත්‍ර දේශනාවක නමක් හරි ලියාගෙන තිබුණොත් ඔය ප්‍රශ්නය මතුවෙන තැනකදී ඒ සූත්‍රයක් දෙකක් කියවුවහම ඔබට උත්තර හම්බෙනවා. හරි සරලයි. ධර්මයේ පිළිබඳව හෝ ඔබේ ජීවිතයේ හැසිරීම පිළිබඳ ඔබට ගැටලුවක් ඇති වෙන හැම මොහොතකම බුදුහාමුදුරුව ගැන ඔබ අහලා තියෙන කාරණා සිහි කරන්නකෝ උත්තරේ හම්බෙනවා උදාහරණයක් විදිහට මම කියන්නම් දැන් මේ කාරණාවේදී බමුණා බොහොම කාර්යබහුල කෙනෙක් නේ එතකොට ශරීරත් හාමුදුරුව කාර්යබහුල නැද්ද බමුණට වඩා උන්වහන්සේ කාර්යබහුලයි තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ මහා සංඝරත්නයේ කොටස් දෙකකට බෙදලා ඉන් එක කොටසක් සමස්ත පාලනය ලබා දීලා තිබුණේ සාරිපුත මහරහතන් වහන්සේට. ඊළඟට ඔබ හිතන්න කොයිතරම් දායකයෝ සැදැහැති අය උන්වහන්සේගෙන් බණපදයක් අහන්න එන්න ඇද්ද? කී දෙනෙක් Tamanගේ නිවසේ දානවලට උන්වහන්සේට ආරාධනා කරන්න එනවා ඇද්ද? හැබැයි ඒ කොච්චර කාර්යබහුල වුණාද? උන්වහන්සේට වෙලාවක් තිබුණා ධනංජානි බමුණා වැඩ ටික ඉවර කරගෙන එනකන් එයා වෙනුවෙන් කාලය වෙන් කරන්න. සදහැවතුනේ තථාගත බුදුහාමුදුරන්ගෙන් ওই ප්‍රශ්නට උත්තරේ හෙව්වොත් නිකන් ඉන්න එකද විවේකය කියලා නෑ. ඔබ අහලා තියෙනවනේ උන්වහන්සේ පැය දෙකයිලුනේ තමන් වහන්සේ වෙනුවෙන් තියාගත්තේ. සදහැවතුනේ මිනිස්සු විදිහට මේ ලෝකේ උපදින අපි අතපය හතරක් සහ හිසක් ඇතිව උපදින්නේ වැඩ කරන්න. සියලුම සත්වයන් අතරින් මිනිසුන්ට විතරයි හසුරු කුසලතාවය තියෙන්නේ. අපේ අතේ ඇඟිලි පහක් තියෙනවා. මේ ඇඟිලි පහම එක විදිහට හසුරවන්න අපිට පුළුවන්. එහෙම හැකියාව තියෙන කිසිම සත්වයක් නැහැ මිනිසා හැරුණු කොට. ඊළඟට මේ අතපය අපි හසුරවන්නේ මනසෙන් මෙනෙහි කරලා. මනසෙන් තමයි පාලනය කරන්න පුළුවන් අපිට මේ ශරීරය. ඇයි අපිට එහෙම කල්පනා කරලා දෙයක් කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ? වැඩ කරන්න. වැඩ කරන්න. ඒ නිසා කවුරු හරි කියනවා නම් මට වැඩ වැඩි කියලා. මං කියනවා හරියට හිතලා බැලුවොත් ඇත්තටම අපිට හොයාගන්න ඕන තරම් කාලය විවේකය තියෙනවා. ඕන තරම් තියෙනවා. ඒක නෙමෙයි අප්‍රමාදී බව කියන්නේ. වැඩ කරන එක නෙමෙයි. මොකක්ද එහෙනම් අප්‍රමාදී බව කියන්නේ? ඒ කරන වැඩ ධාර්මිකව නොකරන එකයි ප්‍රමාදී බව කියලා කියන්නේ. එදිනෙදා ජීවිතේ කෙනෙක් වැඩ කරන්න ඕනේ. විශේෂයෙන් ගිහි ජීවිතයේ ගෙවන ඔබ වැඩ කළ යුතුමයි. තථාගත බුදුහාමුදුරුව දේශනා කරනවා මහණෙනි දිලිඳු බව ගිහියන්ට මහා දුකක්. දිලිඳු භවෙන් අත මිදෙන්න නම් වැඩ කරන්න ඕනේ. මහා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. උපතින් ඔබ දිලින්දෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දිලින්දෙක් විදිහටම නම් නිය යන්නේ. උපතින් ඔබ දිලින්දෙක් වෙච්ච එක ඔබේ වරදක් නොවුණත් මිය යන්නේ දිලින්දෙක් විදිහට නම් ඒක ඔබේ වරදක් කියලා. සදහැවතුනි ධනංජානී බමුණට සාරිපුත්ත මහරහතන් වහන්සේ හරි අපූර්ව ප්‍රශ්න ටිකක් ඉදිරිපත් කරනවා. ධනංජානගෙන් අහනවා දැන් ඔබ කොහොමද මේ Tamange දෙමව්පිය පෝෂණය කරන්නේ? අමුදරුවෝ පෝෂණය කරන්නේ? කොහොමද ඔබේ යාළුවන්ට සංග්‍රහ කරන්නේ? දාසයන්ට සංග්‍රහ කරන්නේ ධාර්මිකවද? කියලා ප්‍රශ්නයක් යොමු කරනවා. ඒ වෙලාවේ බමුණට උත්තරයක් නැති වෙනවා. බමුණ කියනවා ස්වාමීනි ඇත්ත මම අධාර්මිකව තමයි කටයුතු කරන්නේ. හරි ලස්සන දෙයක් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බමුණ ගැන තොරතුරු දැනගන්න වෙන ස්වාමීන් වහන්සේ නමකගෙන්. උන්වහන්සේ තමන් වහන්සේ බැහැ දකින්න ආපු ස්වාමීන් වහන්සේ නමකගෙන් අහනවා මොකද ධනංජානි බමුණ අප්‍රමාදීවද ජීවත් වෙන්නේ? ඒ වෙලාවේ අර ස්වාමීන් වහන්සේ පිළිවදන් දෙනවා අපෝ නෑ. ධනංජානි බමුණ අප්‍රමාදී කෙනෙක් නෙමෙයි. එයාට බිරිඳක් හිටියා බොහෝම සීලවන්ත ගුණවන්ත. ඒ බිරිඳ මිය ගියාට පස්සේ මෙයා තව බිරිඳක් එක්කගෙන ආවා. එයාත් අර වගේම දුසිල්වන්ත එක්කෙනෙක්. බමුණ වගේම තමයි. එතෙන්දී අර ස්වාමීන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට හරි අපූර්ව දෙයක් කියනවා. ස්වාමීනි සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානි බමුණ මිනිස්සුත් එක්ක එකතු වෙලා ආණ්ඩුවෙන් මුදල් ගන්නවා. ඒ කාලේ බිම්බිසාර රජුරෝ ළඟ තමයි මෙයා වැඩ කළේ. මිනිස්සුත් එක්ක එකතු වෙලා මොකද කරන්නේ? රජුරුවන්ගෙන් මුදල් ගන්නවා. රජුරුවත් එක්ක එකතු වෙලා මිනිසුන්ගෙන් මුදල් ගන්නවා. ඒක තමයි යාගේ රස්සාව. දැන් මේක ධාර්මිකයිද? නෑ. ඒ තොරතුර දැනගෙන තමයි මේ බමුණා නියත වශයෙන් දුගතිගාමි වෙන බව දැනගෙන තම කල්යාණ මිත්‍ර ඇසුර ලබා දීලා මෙයා සුමගට ගන්න ඒ බමුණ හොයාගෙන ගියේ. දැන් අද කාලෙත් එහෙමයිනේ. රජුරුවන්ව ළඟින්වත් ඇසුරු නොකලට මේ බණ ටික ආගෙන ඉන්න ඔබ රජයේ සේවකයෙක් නම් පුද්ගලික ආයතනයක සේවකයෙක් වුණත් ඔබේ සේවයට සරිලන වැටුපට සරිලන සේවයක් දෙන්නේ නැත්නම් අල්ලස හෝ වංචාව තුල නම් කෙනෙක් ඉන්නේ එයා මොකද්ද කරන්නේ? එයා කරන්නේ රජයත් එක්ක එකතු වෙලා මිනිස්සුන්ගෙන් හොරකම් කරන එක. මිනිස්සුත් එක්ක එකතු වෙලා රජයෙන් හොරකම් කරන එක. මේක ලොකු කතන්දරයක් සාරාංශයක් විදිහටයි මට මේ කතාව කියන්න වෙන්නේ. මෙන්න මේ නිසා තමයි ධනංජානී බමුණ හොයාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ යන්නේ. ගින් අහනවා මෙහෙම එකක්. දැන් මෙතෙන්දි හරි අපූර්වයි අපේ ජීවිතේට ඕක ගැලපුවොත් ඔබට හිතෙන්න පුළුවන් මෙහෙම. මොකද ඉතින් කරන්නේ? මම එහෙම අරගෙන හරි අම්මා තාත්තටනේ සලකන්නේ. මං එහෙම අරගෙන හරි මගේ අමුදරුවන්ටනේ සලකන්නේ. කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. කෙනෙක් එහෙම තර්ක කරන්න පුළුවන්. මේ සංවාදයේ ඇතුළෙත් ওই තර්කයම තියෙනවා. ආන් ඒ වෙලාවේ හරි ලස්සනට සාරිපුත්ත මහරහතන් වහන්සේ බමුණගෙන් විමසනවා. බමුණ නුඹ මෙහෙම අධාර්මිකව ජීවිතය ගෙවලා කවදා හරි දවසක නිරයට ගිහාම මරණයෙන් මත්තේ. ඒ නිරයේ නිවි පල්ලෝ ඔබව අරගෙන යනවා. යම පල්ලෝ කියලා අපි කියන්නේ. ඇදගෙන යනවා. ඒ ඇදගෙන ගියාට පස්සේ ඔයා කියනවා මම මේ අධාර්මික වැඩේ කළේ. මං අනුන්ගේ මුදල් පැහැර ගත්තේ. අධාර්මික ජීවිතයක් ගත කළේ මං වෙනුවෙන් නෙමෙයි අම්මා තාත්තට සලකන්න. එහෙම කිව්වට වැඩක් වෙයිද කියලා ඇහුවා. බමුණ කියනවා නෑ ස්වාමීනි අම්මා තාත්තා වෙනුවෙන් උනත් මං අධාර්මික නම් ජීවිතයක් ගෙවන්නේ මට එහි විපාකේ වැරදි විදිහට ලැබෙනවාමයි. අන් උන්වහන්සේ ආය අහනවා ඔබේ අම්මා තාත්තා බැරි වෙලාවකත් නිරේට ඇවිල්ලා අර නිරි සතුන්ට කිව්වොත් යමපල්ලන්ට කිව්වොත් මේ මගේ පුතාව අරන් එන්න එපා එයා හොරකම් කරලා කන්න දුන්නේ අපිට කියලා. අහයිද? නෑ අහන්නේ නෑ කියලා කිව්වා. ඊළඟට ওই විදිහටම අහනවා. අඹු දරුවන්ට සැලකුවා හොරකම් කරලා කිව්වත් අඹු දරුවෝ ඇවිල්ලා මේ යමපල්ලන්ට කිව්වත් තාත්තා හොරකම් කරලා අපිටයි කන්න දුන්නේ තාත්තා වෙනුවෙන් නෙමෙයි කියලා මේගොල්ලෝ ඒක පිළිගනේද? පිළිගන්නේ නෑ ඔබට විපාකේ හැමම ලැබෙනවා. ආන් බමුණා ඒක පිළිගන්නවා. හොඳට මතක තියාගන්න බ්‍රාහ්මණයෝ කියලා කියන්නේ බෞද්ධ නෙවෙයි. ඒ අය Hindu ආගම අදහපු අය. නමුත් ඔවුන් මේක පිළිගන්න තරම් ප්‍රඥාවන්ත මට්ටමක හිටියා. කෙනෙක් තර්ක කරන්න පුළුවන් වෙනම නිරය අපාය කියලා එකක් තියනවාද කියලා. ඒ ඔක්කොම පැත්තක තියන්නකෝ. මෙලව වශයෙන් වැරදි විදිහට ජීවිතය ගෙනියන කෙනාට ඇතිවෙන චිත්ත පීඩාව මානසික පීඩාව කොයිතරම්ද කියලා හිතන්න. තමන් වැරදි කරපු කෙනෙක් නම් ඒ වැරදි කරපු කෙනාට වැඩිපුරම මතක් වෙන්නේ තමන් කරපු හොඳට වඩා මොකද්ද? තමන් කරපු වරද. මෙතන නිවිසතුන් කියලා ඔබට මට උපමා කරන්න පුළුවන් ඔබේම මනස අපාය කියන විස්තරය ධර්මයේ විවිධ තැන්වල විස්තර කරන එකක්. එනිසා අපිට ඒක බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. අපි අත්දකින්නේ නැතත්. හැබැයි කෙනෙක් පිළි නොගන්නවා නම් මේ සංකල්පයන් එතනින් මෙහා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන බලන්න. වරදක් වෙච්ච තැන, අධාර්මික දෙයක් වෙච්ච තැන කොයිතරම්නම් අපේ හිත අපිට දොස් කියලා අපි පැවෙනවද කියලා. ඒක තමයි කර්මය කියලා සඳහන් කරන්නේ. සදහැවතුනේ ඊළඟට ධනංජානි බමුණා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් එළඹිච්ච ප්‍රශ්නයකට මෙහෙම උත්තරයක් දෙනවා. දැන් සමාජයේ අපි අකුසල් කරන්නේ ඇයි කියන එක මෙතන හෙළි වෙනවා. එක තමන්ගේ දෙමව්පිය වෙනුවෙන් මිනිස්සු සල්ලි හොයන්න වැරදි වැඩ කරනවා. එක තමන්ගේ අමුදරුවෝ වෙනුවෙන් මිනිස්සු ධනය හොයන්න වැරදි වැඩ කරනවා. ඊළඟට යාළුවෝ කියන නිසාත් වැරදි වැඩ කරනවා. සමහරක් වෙලාවට කෙනෙක් දුම් වැටි මද්ද්‍රව්‍ය ආදී පාවිච්චි කරන්නේ නැහැ. තව අයට හිංසා කරන්නේ නැහැ. හැබැයි තමන්ගේ යාළුවෝ අතරේ තමන්ගේ පැවැත්ම හදා ගැනීම සඳහා විශේෂයෙන් අපේ පුංචි දරුවෝ තරුණ දරුවෝ මේකට යොමු වෙන අවස්ථා තියෙනවා. අවුරුදු 12 13 14 වෙනකොට අපි කියනවා දරුවෝ පෙර යෝන් වියටපත් වෙන කාලය ඒ කාලේ අම්මා තාත්තා කියන එක නෙමෙයි මේ දරුවෝ වැඩිපුර අහන්නේ තමන්ගේ යාළුවෝ කියන දේ. ඒ නිසා අම්මා තාත්තා කොයිතරම් එපා කිව්වත් කොයිතරම් ආදීනව පෙන්නුවත් තමන්ගේ රැහේ ඉන්න එක යාළුවෙක් කිව්වොත් මෙන්න මේ දේ හරි හොඳ දෙයක් කරමු කියලා දරුවෝ පෙළඹෙන ඒ දේ කරන්න. එනිසා දෙමව්පියෝ විදිහට ඔබත් ඒ වගේම දරුවෝ විදිහට ඔබත් මේ දේශනාවන් ඇතුලේ තියෙන කාරණාවන් තේරුම් ගන්න ඕනේ. මම අර කිව්වේ සමින් ගහ කොයිතරම් දුගද හමන භූමියක පැල කළත් ඒ සමින් ගහ කවදාවත් දුගද උරාගන්නේ නැහැ. උරාගන්නේ සුවඳ විතරයි. එනිසා කෙනෙකුට කියන්න පුළුවන් මම අකුසල් කළේ මම අධාර්මික වුණේ මට ඕන නිසා නෙමෙයි. අනෙක් අයගේ කුස පුරවන්න. අනිත් අයව සතුටු කරන්න. ඔයා තමයි මාව මේ වැරද්දට පෙළඹුවේ කියලා සමහරක් වෙලාවට සමහර අය අනික් අයට දොස් කියනවා අපි අහලා තියෙනවා. සමහරක් වෙලාවට දේශනේ අහගෙන ඉන්න ඔබට උනත් හිතෙන්න පුළුවන් සමහර තැන්වල ඔබ හිතලා තියෙන්න පුළුවන් මම අද මේ தത്വයටපත් වෙලා ඉන්නේ මන් නිසා නෙවෙයි අනික් අය නිසා කියලා. දැන් ওই පත්තරවල එහෙම සංවාද තියෙන්නේ. අපි දකින ওই විවිධ පත්තරවල පුවත් පත්වල වැරදි කරලා සමාජ විරෝධී ක්‍රියාවන් කරලා හිරගත වෙලා ඉන්න අයගේ සාකච්ඡාවන් සම්මුඛ සාකච්ඡාවන් පළ කරනවා. ඒ අය මුලින්ම පටන් ගන්නෙ මොකක් කියලාද? මං අද මෙතන ඉන්නේ මං හින්දා නෙමෙයි එක්ක මගේ දෙමව්පියෝ කරපු වැරද්දක් හින්දා. එහෙම නැත්නම් මගේ යාළුවෝ මාව වැරදි විදිහට හසුරුවපු නිසා. මගේ ස්වාමියා මාව වැරදි විදිහට හසුරුවපු නිසා. හැබැයි බලන්නකෝ අර උපමාවට ආපහු ගියොත් සඳුන් ගහ වටේ කොයි තරම් දුගදහම දේවල් දැම්මත් සඳුන් ගහ ඇතුලේ තියෙන හයියක් ශක්තියක් තියෙනවා මොකද්ද? සුවඳ විතරක් උරා ගන්න. ඉතින් මේ ධර්මයේ පරිශීලනය කරනවා නම් ජීවිත කොයිතරම් සොඳුරු වෙනවද? කෙනෙක් ජීවිතේ වරදක් කරගත්තොත් ඒ වැරද්ද ආයේ වහගන්න හරි අමාරුයි. තමන්ගේ හිත තමන්ට මහ පුදුම විදිහට දොස් කියනවා. දේශනාව අහගෙන ඉන්න ඔබට මම සැලසෙන්න දෙයක් කියන්නම්. මේ සූත්‍රය ඇතුලේ තමා පෙර යම් වරදක් කරලා තියෙනවා නම් ඒ වරදෙන් මිදෙන විදිහත් තථාගත බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සදහැවතුනේ ධනංජානි බමුණගේ කතාව ওই විදිහට ගලාගෙන යනවා. ධනංජානිට තව ප්‍රශ්න කීපයක් සරියුත් මහරහතන් වහන්සේ යොමු කරනවා ඔබ ඒක පරිශීලනය කරන්න. ධනංජානි බමුණ තේරුම් ගන්නවා මගේ අප්‍රමාදී බව තියෙන්නේ වැඩ වැඩි හින්දා නෙමෙයි. ප්‍රමාදී බව තියෙන්නේ වැඩ වැඩි හින්දා නෙමෙයි. මම කරන වැඩ ඇතුලේ අධාර්මික වැඩ තියෙන නිසා. සරියුත් මහරහතන් වහන්සේ කියනවා ධනංජානිට ධනංජානි තමන්ගේ දෙමව්පියන් අමුදරුව පෝෂණය කරන්න වැරදි වැඩ කරන්න ඕනේ නැහැ. ඕන තරම් හොඳ දේවල් හොඳ රැකියා ධාර්මික ක්‍රම තියෙනවා. ජීවිතේ සකස් කරගන්න ධනෙ රැස් කරන්න. හැබැයි ටිකක් කල් යන්න පුළුවන්. තථාගත ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ ධනෙ රැස් කරන්න කියලා හරියට වේයා තුඹස බඳිනවා වගේ. වේයා තුඹස එක දවසෙන් බඳිනවද? කාලයක් ගන්නවා. පුංචි පුංචි මැටි පෙරලලා අරගෙන ඇවිල්ලා එයා කාලයක් අරන් තමයි අර හුඹහා බඳින්නේ. ඒ සුඹස කොයිතරම්නම් හයියද කියලා බලන්නකෝ. මේ උපමා ඇතුලේ ගැඹුරට යන්න පුළුවන්. වේයා තුඹස බඳින්නේ Tamanට විතරක් ඉන්නද? ඒක ඇතුලේ සර්පයොත් ගිහිල්ලා ඉන්නව නේද? ගෙම්බෝ වගේ සත්තුත් ඉන්නවා ගිහිල්ලා. වේයා කලබල වෙනවද? නෑ. එකක් තමයි අපි ධනෙ රැස් කළ යුත්තේ බොහොම හිමින්. කෙනෙක් දවසකින් දෙකකින් තුනකින් ධනපතියෙක් වෙනවා නම් එතන පැහැදිලිවම අධාර්මික බවක් තියෙනවා. විස්තර කරන්න වෙලාව මදි හොඳට හිතන්න මේක පස්සේ දේශනාව අහලා ඉවර වුණාම කෙනෙකුට දවසකින් දෙකකින් තුනකින් ධනපතියෙක් වෙන්න ඕනේ නම් අර ලොතරැයියක් ඇදුනොත් මිසක එතනින් මෙහා අධාර්මික වෙන්නම වෙනවා. ඒ නිසා ධාර්මිකව ධනව හොයන කෙනෙක් නම් තථාගත ධර්මයේ උන්වහන්සේ පෙන්නනවා වේය හුඹහා බඳිනවා වගේ මේක කරන්න ඕනේ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් කෝ ඉතින් කරන්න දේවල් කොහෙද තියෙන්නේ කියලා. ඒකනේ මම අර මුලින් පටන් ගන්නකොට කිව්වේ අපිට හිසක් සහ හසුරවන්න පුළුවන් අතපය හතරක් හම්බෙලා තියෙන එකට තමයි. ඒ හින්දා තමයි තථාගත බුදුහාමුදුරුවෝ උත්තානවතෝ සතිමතෝ ආදී දේශනාවන් කරලා තියෙන්නේ. ඒවා ඔබ හොඳට අහලා පුරුදු අය සදහැවතුනි. ධනංජානී බමුණ ධාර්මිකව ජීවිතේ ගෙව්වත් එතුමා අවසාන කාලේ දැඩිසේ ගිලන් වෙනවා. දැඩිසේ ගිලන් වෙලා ඇඳට වෙලා ඉන්නකොට එයාට මතක් වෙනවා එයාගේ කල්යාණ මිත්‍රයා කවුද? උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට පණිවිඩයක් යවනවා. අනේ මා කල්යාණ මිත්‍ර උතුම් රහතන් වහන්සේට ගිහින් කියන්න ධනංජානිට බොහොම අසනීපයි කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානිව බලන්න එනවා. මෙතන ඔබට තියෙන ගැටලු කීපයකට උත්තර තියෙනවා. ඒ ආවහම සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානිගෙන් අහනවා. ධනංජානි බමුණ ඔබේ වේදනාව කොහොමද? ස්වාමීනි මේ ශාරීරික වේදනාව නම් කියලා නිම කරන්න බෑ. මරණයේ වේදනාව වොන්න තේරුම් ගන්න. ධනංජානි කියනවා ස්වාමීනි මගේ කුස ඇතුළට මස් මරණ කෙනෙක් සත්තු මරලා කෑලි කපන අය ඉන්නවනේ මස් කඩවල වල ඉන්න අය. ඒ මස් මරන කෙනෙක් මස් කපන කෙනෙක් මස් කපන කියතක් අරගෙන මගේ කුස ඇතුළට රිංගලා කුස ඇතුලේ තියෙන බඩවැල් එක එක කෑලි කෑලි වලට කපනකොට යම් වේදනාවක් ඇද්ද? ඒ වේදනාව මේ මරණ මොහොතේ මගේ කුස තුල තියෙනවා. ස්වාමීනි යම්කිසි කෙනෙක් මුළු සිරුරම උඩුහම අයින් කරලා වැලි බිමක ඇදගෙන යනකොට යම් වේදනාවක් දැනෙයිද? අඟුරු ගොඩක දවලා හලු කරනකොට යම් වේදනාවක් දැනෙයිද? මගේ ශරීරයේ මතු පිට ඒ වගේ වේදනාවක් තියෙනවා. ස්වාමීනි හොඳ හයිය තියෙන පුරුෂයෝ දෙදෙනෙක් වරපට දෙකක් ලනු දෙකක් මගේ හිස වටේ ඔතලා දෙපැත්තෙන් මහ වෙරවීරිය යොදලා දෙපැත්තට ඇද්දොත් මගේ හිස හිර කළොත් යම් වේදනාවක් ඇද්ද ඒ වගේ වේදනාවක් මේ වෙලාවේ මගේ හිසේ තියෙනවය කියලා කිව්වා ඒ වෙලාවේ මහා අනුකම්පාවක් කරුණාවක් ඇති කරගත්ත සාරිපුත මහරහතන් වහන්සේ මේ බමුණට කියනවා බමුණ ඔබ මොකද හිතන්නේ? නිරයට එහෙම ගියොත් ඒක සුවයක්ද කියලා අහනවා. අනේ නෑ ස්වාමීනි, නිරය නම් සුවපත්තනක් නෙවෙයි. දැන් මේ මරණාසන්න මොහොතේ කෙනෙක් ඉන්නකොට ඒ කෙනාගේ ජීවිතේ ගලවපු විදිහ මේ කියන්නේ සාරිපුත මහරහතන් වහන්සේ. සමහරක් වෙලාවට අපේ ඥාතියෙක් මව හෝ පියා හෝ වැඩිහිටියෙක් හෝ මිය යන වෙලාවේ සමහරක් වෙලාවට අපි යාට කවන්න පොවන්න හදයි. සමහරක් වෙලාවට එයාගේ හිත සංසුන් කරන්න කියලා එයා කැමති ගීතයක් අහන්න දෙයි. හැබැයි ධර්මයේ ශ්‍රවණය කිරීමේ වටිනාකම බලන්න ගොඩාක් අය අපෙන් අහන දෙයක් තමයි මෙච්චර බන කියද්දී ඇයි මේ රටේ මෙච්චර අපරාධ කියලා. මේ කියන බනවත් අහන බනවත් වැඩක් නැහැ කියලා ලොකු මතයක් හැදිලා තියෙනවා හදලා තියෙනවා. ඔබ මේක පිළිගන්නවා මේ බන අහගෙන ඉන්න ඔබ කොච්චර බණ කිව්වත් වැඩක් නෑනේ. දැන් මේ නාලිකාවල උදේ ඉඳන් රෑ වෙනකම් බණ කියනකෝ ප්‍රතිඵලයක් නෑනේ කියනවා. සදහැවතුනේ නොවිමසා කියන කතා. ඕන තරම් ප්‍රතිඵල තියෙනවා. මම සරල උදාහරණයක් කියන්නම්. ලෝකේ අඩුම HIV ආසාදිතයන් ප්‍රමාණයක් කියන රටවල් අතරේ අපේ රට ඉන්නවා. සමාජමය වශයෙන් ආර්ථිකමය වශයෙන් අඩු දියුණුවක් තියෙන රටක් නේ අපි. අපි ඒක පිළිගන්න ඕන. සංඛ්‍යාලේඛන නොකිව්වත් එහෙම රටක්. යම්කිසි රටක් ආර්ථික වශයෙන් සමාජමය වශයෙන් පසුගාමී නම් ඒ රටවල් වල මේ කියන රෝගාබාධ වල ව්‍යාප්තිය ඉතා ඉහළයි. අන්තර්ජාලයට සම්බන්ධ වුණොත් ඕන කෙනෙකුට මේ තොරතුරු සංඛ්‍යාලේඛන එක බලන්න පුළුවන්. මහ පුදුමයක් අපේ රටේ මේ රෝගයේ ව්‍යාප්තිය ඊටාම අඩුයි. මොකක් නිසාද? මම මේ සරල උදාහරණයක් කියන්නේ. බන කියන නිසා සහ බන අහන නිසා. ඊළඟට ලෝකේ පරිත්‍යාගශීලීන් වැඩිම රටවල් 6 අතරේ අපේ රට ඉන්නවා. පහුගිය අවුරුදු කීපෙදීම අපිට ලොකු අමිහිරි අත්දැකීම් රාශියක් තියෙනවා. ස්වභාවික විපත් වලින් අපි කොයිතරම් අසරණ වුණාද? රජය ඒ අයට සහන සලසන්න කලින් අපේ මිනිස්සු සහන සලසලා ඉවර නැද්ද? ඉවරයි. ඊළඟට බලන්න අපේ මිනිස්සු gedara දොර හදාගෙන නැහැ. ජනේලෙට ඉටිරෙද්ද ගහගෙන ඉන්නේ. gedara කපරාරු කරලා සුදු හුණු ගාලා නැහැ. හැබැයි තව කෙනෙකුගේ ගෙයක් නැහැ කිව්වහම ඒ ගේ හදන්න රුපියල් 100ක් හරි දෙන තැනක අපේ මිනිස්සු ඉන්නේ. මොනවා නිසාද? බණ අහලා පුරුදු නිසා. සැබෑවතුනේ අපේ ආර්ථික මට්ටම තියෙන ආර්ථික ඇති අනිත් රටවල් ගැන හොයලා බලන්න. මීට වඩා අපරාධ වැඩි. මීට වඩා ඒ අයගේ සමාජයේ පසුගාමීත්වය වැඩි. ඒ බන නොඅහන නිසා මේ බන අහන නිසා. ඒ විතරක් නෙවෙයි අපි නොදන්න නොපෙනෙන තනක් තියෙනවා. කෙනෙක් මිය ගියාට පස්සේ ධර්මය පරිශීලනය කරන කෙනා ප්‍රඥාවන්තයි යම් දුරකට එයා සසර ගැන දන්න කෙනෙක්. සසර ගැන නොදන්න කෙනෙක්, පරලොව විශ්වාස නොකරන කෙනෙක් කොච්චර ධාර්මිකව ජීවත් වුණත් මතක තියාගන්න ඊට වඩා සසර ගැන දන්න, සසර පිළිබඳව කර්මය ගැන දන්න කෙනාට සුගතිය උපදින තියෙන අවස්ථාව වැඩි. මොකද එයා නිමිති පහල කරගන්න නිසා. සදහැවතුනි ධනංජානි බමුණට සරියුත් මහරහතන් වහන්සේ කියනවා නිරයේ උපදිනවට වඩා හොඳ නැද්ද? තිරිසන් ලෝකෙක උපදින එක. ඊට පස්සේ ධනංජානි බමුණා කියනවා නිරයට වඩා තිරිසන් ලෝකේ හොඳයි. තිරිසන් ලෝකෙට වඩා හොඳ නැද්ද? പ്രേත ලෝකේ භූත වගේ තත්වයක් ලබන එක. ස්වාමීනි ඒක ඊට වඩා හොඳයි. ඔබ කැමති කවුරු වෙන්නද කියලා ඇහුවා. ස්වාමීනි මම නම් කැමති මිනිස්සෙක් වෙලා උපදින්න. එතකොට අහනවා මිනිස්සෙක්ව උපදිනවට වඩා දිව්‍ය ලෝකෙක උපදින එක හොඳ නැද්ද? ස්වාමීනි වඩා හොඳයි. දැන් බලන්න මේ තරම් ශාරීරික වේදනාවකින් ඉන්න ධනංජයනි බමුණගේ හිත කොහාටද උන්වහන්සේ යොමු කරන්නේ කියලා. මිය යන හැම කෙනෙකුටම ওই තරම් ප්‍රබල වේදනාවක් දැනෙන්නේ නැහැ. Tamanට වැළඳිච්ච රෝගය අනුව පෙර කර්මයන් අනුව හිත පිහිටවගත්ත විදිහ අනුව අවසාන මොහොතේ ලැබෙන සැලකිලි ප්‍රතිකාර අනුව කෙනෙකුගේ වේදනාව ශාරීරිකව අඩු වෙන්න පුළුවන් විශේෂයෙන් අද කාලේ අවසාන මොහොත ගෙවන කෙනෙක් දැඩි රෝගාබාධයක නම් ඉන්නේ වේදනා නාශක වලින් ඒ වේදනාව වෛද්‍යවරු දුරු කරනවා. ඒ නිසා මම මේ කියන්නේ බලන්න අතිශය දරුණු ශාරීරික වේදනාවෙන් ඉන්න කෙනෙක් සුගතියට යොමු කරපු විදිහ. ඒ වෙලාවේ සාරිපුත මහරහතන් වහන්සේ කියනවා නෑ. ඔබට හිත පිහිටව ගන්න පුළුවන් නම් මම මේ කියන දේ ගැන ඔබට පුළුවන් සුගතිය උපදින ඊට එහා බ්‍රහ්ම තලයක. මොකද බමුණ හැම මොහොතෙම කැමති වුණේ බ්‍රහ්ම ලෝකෙට යන්න. එයාලා බ්‍රහ්මයාත් එක්ක එකතු වෙන්නයි කැමති. ඒ වෙලාවේ ධනංජානිට කියනවා කෙනෙකුට බ්‍රහ්ම තලයක උපදින්න ඕන නම් ධනංජානි මෙන්න මේ දේ කරන්න ඕනේ. හරි සරලයි. පළවෙනි දේ තමයි එයා මෙත් වැඩිය යුතුයි. එයා සත්‍යයා කෙරෙහි කරුණාව ඉපදවිය යුතුයි. එයා උපේක්ෂාවෙන් සිටිය යුතුයි. මෙත්තා කරුණා, මුදිතා, උපේක්ඛා. මේ සතර ආකාර වූ භාවනාවන්ට ධනංජානි බමුණගේ හිත ඒ වෙලාව යොමු කළා. නිමිති ඇති කළා. ඒ බ්‍රහ්ම තලයන් ගැන දිව්‍ය තලයන් පිළිබඳව වර්ණනා කරමින් බමුණගේ හිතේ නිමිති ඇති කළා. අර වේදනාව මෙනෙහි කරන එක පැත්තක තියලා එයා වේදනාව මෙනෙහි කර කර හිටියේ. වේදනාව මෙනෙහි කරනකොට දේශයක් ඇති වෙන්නේ. කොහෙද උපදින්නේ? උපදින්නේ දුකතියේ. එනිසා මේ වේදනාව අමතක වෙන විදිහට නිමිති පහල කළා කුසලයට. ආ කෙනෙකුට ජීවිතේ කරන්න පුළුවන් වටිනම දේ තමයි කෙනෙක් මිය යන තැනකදී අර වගේ යාගේ හිත කුසලයට යොමු කරන එක. අනෙක් පැත්තෙන් ජීවත් වෙලා ඉන්න කෙනා කල්පනා කළ යුත්තේ මොකද්ද? වැඩ නොකර ඉන්න එක විවේකය නෙමෙයි. වැඩ නොකර ඉන්න එක අප්‍රමාදී බව නෙමෙයි. වැඩ කළ යුතුයි පුළුවන් තරම්. හැබැයි ඒ කරන වැඩ හැම එකක්ම ධාර්මික විය යුතුයි. ධාර්මික ජීවිතය කියලා කියන්නේ සදහැවතුනේ අවසාන වශයෙන් රාහුල මහරහතන් වහන්සේට කරන ලද දේශනාවක සඳහන් වෙනවා රාහුලෝවාද සූත්‍රයේදී. තමන්ටත් අනුන්ටත් වැඩ ඇති වචනයක් නම් කියන්නේ Tamanටත් අනුන්ටත් වැඩදායක ක්‍රියාවක් නම් කෙනෙක් කරන්නේ එයයි ධාර්මික වෙන්නේ. ඔබ කරන කවර වූ ක්‍රියාවක් වුවද කියන කවර වූ වචනයක් වුවද Tamanට හානිදායක නොවේ නම් අනුන්ට හානිදායක නොවේ නම් අනුන්ටත් Tamanටත් හානිදායක නොවේ නම් ඒ උතුම් වචනයමයි ඒ උතුම් ක්‍රියාවමයි ධාර්මික වෙන්නේ. එනිසා කෙනෙකුට තව කෙනෙකුගේ පිරිසිදු බව නම් ඇති කරන්න බෑ. තමාගේ සුවය හෝ තමාගේ පිරිසිදු බව හෝ තමා ඇති කරගන්න දෙයක්මයි වෙන කෙනෙකුට ඇති කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ තමන්ගේ අයහපත තමන්ගේ දුක තමන්ගේ අසාර්ථක බව එහි වගකීම අනුන්ට පැවරිය යුතු නැත. එහි වගකීම තමාම ගත යුතුයි. ඒ වගකීම දරාගත් කෙනාට හරියට වලාකුලෙන් මිදිච්ච හඳක් වගේ ලෝකේ එළී කරන්න පුළුවන්. අඟුලිමාල මහරහතන් වහන්සේ වෙතනදී සිහි කරගන්න. එහෙම සිහි කරගෙන ජීවිතේ નિસાරු දෙයින් සරුදේ තෝරලා අරගෙන සඳුන් ගහක් වගේ වෙන්න ජීවිතේ සකස් කරගන්න කියලා අපි අවවාද කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ ගරුතර දේශිකානන් වහන්සේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය මිනුවන්ගොඩ බුමුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජනීය මිනුවන්ගොඩ ඥානාවාස ස්වාමීන් වහන්සේ. වහන්සේට දුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්ම දේශනාවේ සංස්කෘත පැටයක් හෝ කැසට් පැටයක් ලබා ගන්නට පුළුවන් දුරකථන අංකය 0112 710 82 ඔබත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න චාතික ගුවන්විදුලි ආගමික අංශයේ දුරකථන අංකය 0112 6917140 ඔබට තෙරුවන් සරණයි